අරුණ මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෛත්‍රී පාරමිතාව හරි නැත්නම් මෛත්‍රිය සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මෛත්‍රිය හොඳින් පැතිරෙන තත්වයට පත් වෙනකොට කෙනෙක් තුළ යම් කිසි මමත්වේ නැත්නම් මමායනේ අඩුවීමක් එයා තුළ ඇති වෙනව නේද? එහෙමම කියන්න බෑ. මෛත්‍රිය පැතුරුණයි කියලා මම ආයනය අඩු වෙනවා කියලා කියන්න බෑ. විදර්ශනා ප්‍රඥාව වැඩෙනකොට මම ආයනය අඩුවක් තියෙනවා. මම ආයනය අඩු කරගත්තොත් මෛත්‍රිය පතුරවන්න පහසුවක් තියෙනවා. මෛත්‍රිය කරන කෙනාගේ මම ආයනය අඩු වෙනවයි කියලාම කියන්න බෑ. එයා තුල අර මානුෂීය ගුණය වැඩෙනවා. මානුෂීය ගුණය වැඩෙනකොට එයා තුල මමත්වේ නැහැ කියලා කියන්න බෑ. එහෙමයි. මම මම අදහස් කරේ අර විපස්සනා මූලිකවමයි විපස්සනා මූලිකව කටයුතු කරනකොට ඉතින් විපස්සනාවේ ගුණයක් හැටියට මම ආයනේ අඩු වෙනවා. ඒක මෛත්‍රියේ ගුණයක් හැටියට නෙමෙයි. ආ හරි. එතකොට ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා අපේ පින්වත් නෝනා කෙනෙක් සඳහන් කරේ අනිත්‍ය දැකීම මෛත්‍රියට බාධාවත්ද කියන එක. එතකොට දැන් අනිත්‍ය දකින්න පටන් ගත්තාම කෙනෙකුට අර පුද්ගල භාවය කියන එක අඩු වෙනකොට එතකොට කෙලෙස් ඇතිවීමේ ස්වභාවයත් අඩු වෙනවා. අඩු වෙනවා. එතකොට ඒක ලොකු පහසුවක් වෙනවා. පහසුවක් වෙනවා පුද්ගල භාවය තුලින් නෙවෙයි නාම රූප සංතති කෙරෙහි එයා තුල අර අර තියෙන தත්ත්වේ නැති වෙනවා. ඔව්. නමුත් විපස්සනාවෙන් මේ විදිහට මහත්ය අඩු වෙච්ච පමණින් එයාගේ මෙත්තාව වැඩෙනවා කියලා එහෙම තීරණය. එහෙම නෑ. එහෙම නෑ. ඒක දෙවෙනි ස්ටේජ් එකට එයාට කරන්න පුළුවන්. කරන්න පුළුවන්. පසුබිමක් හැදෙනවා. එහෙමයි. නැත්තම් ශුෂ්ක විදර්ශනා විතරක් දිනු කරන කෙනෙක් නම් මෛත්‍රී தත්වයට යන්නෙම නැතුව එයාට අධිගමය වගේ දේවල් ලබන්නත් පුළුවන්. එතකොට ඒ ඒ සුෂ්ක විදර්ශකයා තුල උනත් පාරමිතාවක් හැටියට මේ මෛත්‍රී ගුණය වැඩිලා තියෙන්න ඕන අවශ්‍ය මට්ටමට. එහෙම නැති වුණොත් එයාගේ මනසේ අර ද්වේෂ ආදී තත්වයන් ගොඩනැගෙන්න හේතු වෙනවානේ. ඒ නිසා මෛත්‍රිය ඕන. හැබැයි ඒක මෛත්‍රී බ්‍රහ්ම විහාරයක් කියන මට්ටමට ප්‍රකට වෙන මට්ටමට එයා තුල මතු නොවෙන්න පුළුවන්. නම් සුෂ්ක විදර්ශකයාට දැන් සතිය සහ සම්පජාඤ්ඤය ගොඩාක් දියුණු නම් එතකොට ද්වේෂයේ අරව ඔක්කොම ඇති වෙනකොටම නැති වෙන තත්ත්වයක් ඇති ඒක එන්නෙන් ඒක නැති වෙලා යනවනේ ස්වාමීන් වහන්සේ. එතනට යන්න පාරමිතාවක් හැටියට යා සසරේ මේ ගුණය දියුණු කරලා තියෙන්න ඕනේ. ආ එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? දැන් දැන් ඔය දුක්ඛ පටිපදා කිප්පා විඥාව ගැන කියනකොට තියෙන්නේ. එතකොට එයාට විදර්ශනා ප්‍රඥාවත් වැඩිලා තියෙනවා. හැබැයි රාග ద్వේෂ මෝහ ආදියත් එතරම්ම ප්‍රබලයි. ඒ නිසා රාග ద్వේෂ මෝහ ආදීන් අසීමිතව පීඩා විඳිනවා. හැබැයි ඒවා මතුවෙච්ච සැනින්ම විදර්ශනා කරලා ඒවා හොසි කර ගැනීමේ ශක්තියකුත් තියෙනවා. එතකොට ප්‍රතිපදාව කර්කශයි. හැබැයි අභිඥාව වහා මතුවෙනවා. එහෙමයි. එහෙමයි. මොකද මම එක පැත්තකින් මගේ ප්‍රශ්නයක් වගේම සමාජයේ පවතින අදහසක් තමයි සතිය සම්පජඤ්ඤය දියුණු කරොත් මෛත්‍රිය අවශ්‍ය නෑ වගේ කතාවක් තියෙනවා. එහෙම ඒ කියන්නේ මෙත්තා ධම්ම විහාර ධර්මයක් හැටියට සමාජගත කරන්න හැමදෙනා තුලින්ම අපට අපේක්ෂා කරන්න බෑ. ධම්ම විහාරයක් හැටියට යාගේ චර්යාව තුල මෙත් සිතින් කටයුතු කරනවා කියන தත්ත්වය ප්‍රකට නොවෙන්න පුළුවන්. හැබැයි පාරමිතාවක් හැටියට මේ දක්වලා තියෙන ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් බද්ධ වෙලා අර ක්ලේශ ප්‍රහාණය සඳහා අවශ්‍ය ශක්තියක් ගොඩනගන. උදාහරණයක් හැටියට අපි හිතමුකෝ දැන් කසායකට අපි අනුපානයට සීනි පොඩ්ඩක් දානවා. සීනි දැම්මයි කියලා කසාය පැණි රහ වෙන්නේ නැහැ. කසාය පැණි රහ වෙන්න නම් ඉතින් දාන්න ඕන ඒ වගේ දෙගුණයක් විතර සීනි. ඒතකොට එහෙම දාන්නේ නැහැ නේ. අනුපානයට කියන්නේ මේ ඇඟිලි දෙකට යන්තම් පොඩ්ඩක් අල්ලලා දාන්න. ඒතර ඒක දැම්මයි කියලා කසාය වල මොකක්වත් ආය වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ කියලා අපිට රසයෙන් පෙනුන නැති වුණාට ඒ අනුපාණයෙන් අර කසාය වලට යම් ගුණයක් එකතු කරනවා. ඒතර ඒ ගුණය අවශ්‍යයි රෝගය නසන්නට. නමුත් ඒක දිවට දැනෙන එකක් නෙමෙයි. ඒ නිසා මේක තිත්තයිනේ කියලා කියන්න පුළුවන් කසායක. හැබැයි ඒකට මීපැණි හරි සීනි හරි අනුපාන හැටියට දාලා තියෙනවා. ඒක නැත්තම් ඒ කසාය සම්පූර්ණ නැහැ. හැබැයි ඒක ඒක විශේෂයෙන් ප්‍රකට වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මෙත්සිත බ්‍රහ්ම විහාරයක් හැටියට දියුණු කරපු කෙනෙකුට අර පැණි රස දිවට දැනෙන්නා වගේ කටට දැනෙන්නා වගේ ඒක සමාජය තුළ ප්‍රකට වෙනවා. මෙයා මෛත්‍රිය ඇති කෙනෙක් මෙහෙම කරන කෙනෙක්. හැබැයි ඒක ප්‍රකට වුණත් නැතත් අර අනුපාන එකතු කළා වගේ අර කසාවේ ගුණය සම්පූර්ණ වෙනට මේ එයා තුළ ගොඩනගෙන මේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග ටික ශක්තිමත් වෙන්න මේ කියන ගුණාංග ටික ඒක ඇතුළේ තියෙන්න ඕන. එහෙමයි. ඒතර ස්වාමින් වහන්සේ පැහැදිලි කරපු දේ වැදගත්ම අංගය වෙන්නේ අතීත භවවල හරි මේ භවයේ හරි ශුෂ්ක විදර්ශකයේ පවා ඒක පාරමී ධර්මයක් හැටියට දියුණු කරලා තිබ්බොත් තමයි අඩින්න පයින්න පුළුවන්. අඩින්න පුළුවන්. ඉතින් ඒව වැදගත් වෙනවා දැන් අපි මොකද්ද දැන් ආරෂ්ඨාංග මාර්ගය ගන්නකොට දෙවනි මාර්ගාංගය මොකද්ද? සම්මා සංකප්ප. සංකා නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවහිත. ඒතකොට අව්‍යාපාද අවහිංසා සංකප්ප යා තුල දියුණු වෙන්නට නම් එතනට ප්‍රමාණවත් වෙන විදිහට මෙත් සිත වැඩිලා තියෙනවා. හරියට හරි. එතකොට ඒ මට්ටමට යා තුල මෙත් සිත එතකොට ඒක අර මෙත්තා මනෝභාවයක් හැටියට මෙත්තා බ්‍රහ්ම විහාරයක් හැටියට යා දිගින් දිගට දියුණු කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අර අවිහිංස විහිංසා ව්‍යාපාද ටික මැඩ පවත්වන්න අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. එහෙම නැති වුණොත් ඒ ගුණ එතනදී මතු කරන්න බෑ. ඉතාමත් පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.